මොනවා හරි කරලා නැත්නම් හොරකමක් කරලා හරි කමක් නැහැ මම මගේ ජීවිතේ ගොඩනගා ගන්නවා කියලා එහෙම හිතාගෙන ඉන්න කෙනෙකුට ඊට සුදුසු අවස්ථාවක් එනවා කාගේ හරි මහ වස්තුවක් හොරකම් කරගන්න. මිනිහා කෝටි ගාණක් ලක්ෂ ගාණක් වටිනා වස්තුවක් කොහේ හරි తీර යනවා දැකලා. කිසි කරදරයක් නැතුව මොනවත් බයක් කරන්න දෙයක් නැතුව. මිනිහා එනකන් ඉඳලා තිබ්බෙතනින් අර කරගෙන යන්න පුළුවන්. කවුරුවත් දැක්කෙත් නෑ. දැන් මට රුපියල් මෙච්චර ගාණක කෝටි ගාණක වස්තුවක් දැන් මං අතර ආවා. දැන් මිනිහට සතුටු වෙන්න පුළුවන්. මේක සෝමනස්සහගත වෙන පාප කර්මයක් නිසා. මේක පිනක් නෙමෙයි. පිනවන ලක්ෂණේ පින. එහෙනම් පිනවනවායි සෝමනස් වෙනවා කියන්නේ කාරණා දෙකක්. පිනවීම එකක් සෝමනස් වීම තව එකක්. ඒ තමා මට ලැබුණා කියලා හිතන් ස මන අස්ස සෝමනස්ස. ස කියන්නේ තමා. තමාට අවශ්‍ය දේ මැනගන්න දේ තමන්ට අවශ්‍ය විදිහට හම්බ වුණා. ආශ්‍රයයට ලැබුණා. ඒකෙන් ඇති වෙන සතුට ආත්මලාභය මුල් කරගත සතුට. ඒක සෝමනස කියනවා. පින කියන වචනේ පෙන්වන්නේ. පුණ්‍ය කියන වචනේ පෙන්වන්නේ. ඒකත් ඒ ඉක්මයාගිය ගුණයක්. පිනවනවා. පිනායාම කියන වචනේ පෙන්වන්නේ. තමු යම්කිසි පාප වස්තුවක්, පාපකාරී දෙයක් නොකටයුතු දෙයක් තමන් ළඟ නැති වුණාද? තමන්ගේ පෙන්ව ගියාද? අන්නේ රක්ෂණ නිසා ඇතිවෙනා වූ සතුට. අනවද්‍ය සුඛේ. වරදක් නැති සුඛේ. මල් ළඟ ලෝභකම තිබුණා. දැන් ලෝභකම නැහැනේ. අන්න පිනවන්න පුළුවන් එකක්. පිනක් වුණා. ලෝභී බුද්ධිලයා අලෝභී වුණා නම් ඉස්සෙල්ලා තිබෙන දුස්චරිතය මල් ළඟ නැහැ. කිලුටු දහම මල්ලග නැහැ. එයාට සතුටු වෙන්න පුළුවන්. මෙන්න මේ ලක්ෂණයට කියනවා පින. මා භික්කවේ පුඤ්ඤානම් බහිත. මහනි පිනට බිය වෙන්න එපා. සුඛස්සේතම් භික්කවේ අදිවදන පුඤ්ඤාන. මේ පින කියන්නේ සුඛාසිරි தත්යේ කියන තව නමක්. ඒක හරි සුව දෙනවා. මොකක් නිසාද? පාප ධර්මයක් මාළඟ නැහැ කියලා කියන්නේ නිර්වද්‍ය සුඛේ එනකොට. අන්නේ සුඛේ සුඛං ගබ්බං ගන්හන්තං ත්‍රිවිධං සමාධි පරිපූර්ණේ. සුඛේ ගැම්කත් කල්ලි ත්‍රිවිධ සමාධිය කියලා. ක්ෂණික සමාධිය, උපචාර සමාධිය, අපර සමාධිය. නා සමාධියට සුඛේ සමාධිය ලබා දෙනවා. මේක බොහොම ශ්‍රේෂ්ඨයි. එහෙනම් වාන් පිනට බිය වෙන්නේ සුමනා සූත්‍රයක සුමනානි දන් දිය යුතු මේ පින් කර යුතු මේ දෙවියෝ වන්ටත් මිනිසු වන්ටත් ශ්‍රමණ වූ වන්ටත් ශ්‍රවණ නිවන් අවබෝධ කරන තුරු පින උපකාර වේ. සුමනානි දන් දිය යුතු මේ පින් කර යුතු. බුදුරණන් වහන්සේ අත්මත කරනවා. මේ විදිහට කිය සුමනා සූත්‍රය. දැන් පින් කරන්න කියලා අපි ඉන්නවා. දැන් පින කියන එක අපි තෝරා ගන්න ඕනේ. එහෙනම් අපි පිනෙන් ඈත් වෙලා හිටපු අවස්ථාවක් තියෙනවා පිනෙන් හිටපු අවස්ථාවක් තියෙනවා. ආවාසර කියන බ්‍රහ්ම ලෝකයේ මේ මනුෂ්‍ය ලෝකයේ ඉස්සරහම උප්පත්ති වශයෙන් ඇවිදින්න. මේක ඉන්න මිනිස්සු. දස අකුසලයෙන් තොරව කාලාන්තරයක් ගත කළා. මෙන්න මේ දස අකුසලයෙන් තොරව ගත කරපු අවස්ථාව පාප ධර්මයන් නැතුව හිටපු කාලේ. පව් පව් වැඩ නොකර හිටපු කාලේ. ප්‍රාණඝාත කළේ නැහැ, හොරවැර වංචා කළේ නැහැ, සුරා සුරුදුරාචාර කළේ නැහැ. බොරු කියලා පරුස වචන ප්‍රලාප ලෝභ තරහ මෝඩ මේවායින් ඔක්කොම අත්හැරලා හිටියා. මෙන්න මෙහෙම ඉන්න කාලෙදී ඕගොල්ලන්ග පහක් දහම් නැහැ. පාපී පහක් දහම් වලින් වෙන් වෙලා හිටපු කාලෙදී බොහෝ ප්‍රබෝධයි. පිනා ගිහින් හිටපු කාලේ තමයි ඒ කාලේ. පිනේ හිටපු කාලේ. ක්‍රමක්‍රමයෙන් ලෝක සත්‍යය ওই කාලේ අත්හැරලා. නිදහසේ කාටත් ලැබිච්ච පොදු ආහාරය භුක්ති විඳින්න පටන් ගත්තා ගැප් කරගෙන. අනුන්ගේ කොටස ගැප් කරලා තියාගත්තා අනුන්ට අයිති කොටස තමන්ගේ ගෙදර තියාගත්තා කියන හල්ලා. මෙතනින් පටන් ගත්ත ගමන තමයි මගේ කියන කොටසක් වෙන් කරගන්න පටන් ගැනීම ආරම්භය. අනික් කායට පොදුවේ තිබිච්ච වස්තුන් වෙන් කරගෙන අනික් කායට ඒවා භුක්තිඳ ඉඩ නොදී ඒක තමන්ගේ කරගත්ත කාලේ පටන් ගත්ත යම් දවසක එදා පටන් ඔහු පිනේ පිනේ පිරිහුණා පිනවන්න තිබිච්චේ පහක් දහම් Taman ළඟ නෑ කියලා හිතපු පුද්ගලයා. දැන් මම පහක් දහම් වලට වැහැලා ඉන්නේ. පිනවන පැත්තෙන් ඈත් වුණා. දැන් මේ පිනවන පැත්තෙන් ඈත් වෙලා ඉන්න පුද්ගලයා යම් යම් මට්ටමකින් අද බලන පිනවන පැත්ත කරා නැවත ළඟා වෙන්න. මේ පහක් දහම් වල යම් තරමක් ඈත් වුණාද පිනවන පැත්ත ළඟා වෙනවට කියනවා පින් කියලා. පින් කරනවා කියන්නේ අමුතු දෙයක් කරනවා නෙමෙයි. මෙච්චර කල් දරාගෙන හිටපු ආගන්තුක උපක්ලේශයන්ගේ හදාගත්ත කුණු ගොලේ පොඩ්ඩක් ඈත් වුණු මට්ටමනේ. ඔහුට සතුටු වෙන්න පුළුවන්. ඔහුට ඔහුට පිරා යන්න පුළුවන්. මම දැන් පහත් දහම් වලින් මෙච්චර ඈත් වෙලා ඉන්නවා. මෙන්න මේ සතුටට කියන පිනේ සතුට. සෝමනස සතුට එකක්, පිනේ සතුට තව එකක්. අර කුණුගොඩ ලං කරගෙන මට ගොඩක් හම්බුණා කියලා වෙන සතුට තමයි සෝමනස. ඒක පව් වලින් සතුට වෙනවා. පව ලං කරගෙන සතුට වෙනවා. එයාට පිනක් නෙමෙයි තියෙන්නේ සෝමනස්සය. සෝමනස්සේ නෙමෙයි අර කියන ගුණය ලබා දෙන්නේ. පහත් දහම් වලින් ඈත් වීමේ ලබන්නා වූ සතුටක් ඇතනම් මේකට කියනවා අර කියන ධානා මාර්ගඵල අවබෝධයටත් හේතුකාරක වෙන විශේෂ දෙයක් කියලා. මෙන්න මේක පින. ඉතින් මේ විදිහට ගැප් කරගත්තේ ඒව අරගෙන මම මගේ කියන අයිතිවාසිකමකට වැස්සෝ වගේ තියෙන්නේ මේ අනුගේ ඒවා ලෝකේ ඒවා. මට මේ ලෝකේ උපන්න නම් මට කණ්ඩ වේලක් ඒ වේලෙට මට අයිති. තව වේලක් අයිති නෑ. මගේ බලවේග කන්න මට අයිතියක් තියෙන ඔච්චරයි තියෙන්නේ. ওই නිහාරේ මේ ලෝකේ මට තව භුක්ති අයිතිවාසිකමක් නැහැ. ඒ වුණාට මයි ගෙදර බලපුවාම අවුරුද්දක් අඬ අටුවක් වෙනම තියෙනවා. අනික මිනිහා වැඩි කින්නේ වේදේ. දැන් මොනවා හරි හදාගත්ත උපක්‍රමශීලී වැඩතුලි ඒ බඳුම උපක්‍රමශීලී විපාක මාලාවක් හැදිලා. කෙනෙක් සීන වෙලා ඉන්නවා. කෙනෙක් සම්පත් වලින් අග්‍ර වෙලා ඉන්නවා. හැබැයි දෙක නිසාම වෙන්නේ මොකද්ද? වෛරයයි බයයි හැදෙන එකයි ලෝකේ. පලි ගන්නවා. අසාධාරණයි කියනවා. මේ විදිහේ කියන මානසිකත්වයක් ගොදුරු වෙලා දෙපැත්තම සූසිය වෙනවා. මේවා මටයි කියවා කියලා එකනේ උද්දාම වෙනවා. ඒ උද්දාමයක් පාපයක්. අපිට නෑ කියලා කෙනෙක් සංවේගී කියලාපත් වෙනවා. ඒකත් පාපයක්. පාපේ පාපේට මැද දමන. පුද්ගලයා දෝෂේ භාවයටපත් කරන මානසිකත්වයක් තමයි ඇති වෙන්නේ. ලොකුකම පුංචිකම ලෝකේට ආවට පස්සේ. Tamanට හිමි කොටස. Taman දරා ඉන්න මට්ටමක හිටියා. ඒ වෙලාවේදී අපිට ඒ જાති එකක් කියන්න මානසිකත්වයක් කාටවත් මතුවෙන්නේ අරු වැඩි හුස්ම ගන්නවා මට හුස්ම ගන්න තියෙන ටිකයි කියන කවුරුත් අහන්නේ නැහැ. ඔච්චර තමයි ඉතුරු වෙලා තියෙන්නේ. ඔය ඉස්සරහට අපි කිව්වා. වාතයේ විතරයි තව ඉතුරු වෙලා තියෙන්නේ කවුරුවත් අල්ලගන්නේ නැති. අරු වැඩි හුස්ම ගත්තා මට අඩු කළා කියන්න විදිහක් නැහැ ඒක කියලා. ඒකිට හුස්ම හොම්බර දෙන්නම් කියන්නේ ඕන කවුරුත් නෑ. අනේ මට හුස්ම ටිකක් දියන් කියලා තව කෙනෙක්ගෙන් ඉල්ලන්න ඕන කවුරුත් නෑ. ඒක නිදහසේ තියෙන එක. මේ වාතයේ කොහොමද නිදහසව තිබුණේ? එදා සියලු සම්පත් තිබුණේ කොහොම නිදහසේ? ලෞකික සම්පත් ඔක්කොම තිබුණේ කොහොම නිදහසේ? අනුගෙන් ඉල්ලන්න දෙයක්වත් නැහැ අනුන්ට දෙන්න දෙයක්වත් නැහැ. තමන්ගේ කරලා තමන් ගත්තහම ඒකෙන් හරියට අමුතුවෙන් හිතන්න කියන දෙයක් තිබුණේ නැහැ. මෙන්න මෙහෙම තිබිච්ච ලෝකයක් තුළ මේකට වැට බැඳලා. වාතයේ වැට බැඳින්න බැරි හින්දා තව ඉතුරුලා තියෙනවා. ජලයේ ඊළඟ ඉතුරු වෙලා තියෙනවා. ඒකත් වැට බැඳ ගන්න තරම් බැඳ ගන්න පුළුවන් වාතය නම් එහෙම බැඳ ගන්නත් බෑ. ඒ නිසා වාතය තුළ මොකද වාතය කියන්නේ අලෝභ, අදේශ, අමෝහ දෙකේ ප්‍රතිඵලය. ආපෝ ධාතුවයි තේජෝ ධාතුවයි පඨවි ධාතුවයි කියන්නේ ලෝභ දේශ මොහ වල ප්‍රතිඵලය. කාගේ දේශ මොහයන්ගේ ප්‍රතිඵලය. කාගේ දේශ මොහ ගිනි නිසා ඒවෙන් හටගත් ප්‍රතිඵලයක් අල්ලා ගන්න, බදා ගන්න, දරා ගන්න, අනික පන්නන්න, අනික රොදී ඉන්න, එබඳු යාතිය තරංකාරීත්වයට ගොදුරු කරන්න පුළුවන් වස්තු බවට පත් වෙනවා. අලෝභ ආදී සමෝහයේ නිදහස් නිසා වාතේ නැමැති ප්‍රතිඵලය ඒකෙන් හටගත් ප්‍රතිඵලය එබඳු අල්ලා ගන්න පුළුවන් සත්‍යෙ නිදහස් වෙන විදිහේ ස්වභාවයෙන් ලෝකේ හටගත්තා. නිසා අද වෙනකන් ඒක නිදහස්ව තියෙනවා. වාතයේ නිදහසේ පරිහරණය කරන්න කොහොමද පුළුවන්කම තිබුණේ? ජලයත් ආහාරත් තිබුණේ ওই විදිහින් පරිහරණය කරන්නයි ඉස්සර. ඊට පස්සේ ආහාරයට වැඩ වැඩගත්තා. ඒක තමයි විශේෂ කරගත්තේ. ඒකෙන් කෙනෙකුට ආහාර හිඟ වෙනවා, කෙනෙකුට ආහාර වැඩි වෙනවා. වැඩි වෙච්ච හැටි අපත යන්න ඔය තියාගෙන ඉන්නා නිසා ආහාර වැඩි තිබුණා කියලා බඩවල් දෙහෙට කන්න බෑ. කොච්චර අඩු කොටු කරවගෙන හිටියද? අනික හරියට අපත යනවා කියලා දිර්ලා යනවා. එන්න එයාගේ වෙනත් ආකාරයෙන් ආදාය මාර්ගය බවට පත් කරනවා. මෙන්න මෙහෙම තියෙන අවස්ථාවකදී අපි දකිනවා. මේ පොදු ආහාරයනේ මේ අපි මේ පුද්ගලිකව තියාගන්නේ. මගේ එක මගේ එක හදාගෙන ඉන්නේ පාපේ මුල් කරගෙන. දැන් මට පිනවන්න පුළුවන්කමක් නෑ මම පිනවන තැන නෑ. එහෙනම් මගේ ආහාරය තුල කාර්යය වදතියි. අනුන්ට සතුව අනුන්ට පොදුවේ තිබිච්ච දේවල් වලින් එක්තරා පිරිසක් ඉන්නවා ගුණවල. මහා ගුණවතුන්ගේ කොටස මම බදාගෙන දරාගෙන ඉන්නවා නම් උදී. ඒක ලොකුම සාපේ. ඒක වැත්තා. ඒ නිසා ඒක මහා සාපයක් වෙලා හිටා. ලොකු දුක් කරදරයගෙන දෙන හේතු වෙනවා. ඒ තමයි බුදුපසේ බුදු මහරහත් ආදී වන් ආව ආර්ය ශ්‍රාවක මේ ආදි වශයෙන් ඉන්න ඒ වගේම යම් කිසි ලෝකේ අත්හැරලා නිදහසේ ඉන්න යම් බ්‍රහ්මචාරීව ඉන්න අයගේ කොටස තමයි උතුමගේ කොටස. ඒ අනුපිළිවෙලින් ඒ උතුම් බව තියෙනවා. දැන් අපේ ආහාර කොටස මුළු ලෝකෙට වැට බැඳගෙන කොටු කරගෙන අදාගත් එකේ. ඒ අය කොටසක් තියෙනවා. මෙන්න මේ කොටස නිසා අපිට ලොකු සාපේක්ෂ ගොදුරු වෙන්න හේතු වෙලා